බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියද? ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා අවසරයි. අහන්න දේ ප්‍රශ්න දෙකක්. හොඳයි. ළඟදී අප නිවස අසලට පැමිණි අසල්වැසියන්ගේ ශබ්ද නිසා මාහට සමහර අවස්ථාවලදී gedara සිටීමට ප්‍රියතාවයක් නොමැත. නමුත් සමහර විටම නොවේ. නමුත් සෑම විටම නොවේ. සතුටු සිතින් භාවනා කොට සමාධිමත් සිතක් හට ගන්නා අවස්ථා ඇත. එවැනි ගැටීම ඇතිවන අවස්ථාවල මා සිදු කරන්නේ විනෝද චාරිකාවක් යෑම. මේ පංචකාමයේ බව දනි. තවත් උගුලකට වැටෙන බවද දනි. නමුත් සිත එම යෝජනාවම සිදු කළයි. කල යුත්තේ කුමක්ද? අර ඉතින් අර කලකිරුණාම කෑම කන්න යනවා වගේ වැඩක් නෙති කොතනයි කරන්නේ. ඉතින් ඒකට දීපු උත්තරේම තමයි. ඉතින් මොකද්ද මේ වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියන එක තමන්ගේ මනසත් එක්කම විමස විමස බලන්න ඕනේ. ඉතින් මොකක්ද ඒකට හේතුව? එතකොට දැන් තමන්ටම පැහැදිලි වෙනවනේ අනිත් අය දොස් කියන එක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ චින්තනයයි කියලා. එතකොට සමහර වෙලාවකට තමන්ට එහෙම ප්‍රශ්නයක් ඇති නොවෙන්නත් සමහර වෙලාවකට විතරක් ඇති වෙන්නත් හේතුව තමන් ප්‍රතිචාර දක්වන විදිහනේ සමහර වෙලාවට තමන්ට හිත එකඟ කරගන්න පුළුවන්. අනිත් වෙලාවට බෑ කියන්නේ ඒක බාහිර ප්‍රශ්නයක් නෙමෙයිනේ තමන්ගේ මනසේ ප්‍රශ්නයක්නේ. එතකොට දැන් තමන් මේ පංචකාමයටම යාපහු ගිහින් වැටෙන්නේ කියලා තමන්ට දැනෙනවා කියන්නේ එතකොට ඒ තමන්ගේ ගැටලුවනේ. එතකොට ඒ දැනෙනවා වගේ තව ටිකක් එහාට එහාට හොයන්න ඉතින් මේ පංචකාමයට වැටෙනවා කියලා දැන දැනත් ඇයි මං ඒකටම වැටෙන්නේ? ඒකෙන් මිදෙන්න බැරිද? ඉතින් එහෙම මිදෙන්න නම් මිදීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මිදීමේ අවශ්‍යතාවයක් තමන්ට අවංකව ඇති වෙලා තියෙනවා. ඇති වෙලා නැතිනම් ඇයි ඒ? යන්න එහෙම විමසලා බලන්න ඕනේ.